මේ මම මෙතන නම් ආවේ නෑ මෙතන ආවේ නැත්තේ මෙතන මේ අපි එක එකටම හන වෙච්ච අග්ග ධම්මාලංකාර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ ඉතින් ගෝල බාලේ හදාගෙන මේක පාවන්නේ කරගෙන හිටියා ඉතින් ලැබේ වුණා. පස්සේ ඒ හාමුදුරුවෝ අපරාධ වෙලා මේක පාළු වෙලා ඉතින් මම පැවිදි වෙච්ච තැන මූලස්ථානේ මුරාසෙන් ආරෙන්න හොදලන්ට කියලා හිතාගෙන මෙතන ඇවිත් වැඩෙන් ජීවුණා. ඔබ වහන්සේ මේ අභිධර්මයේ ගැන පොත් ලියන්න යමුනේ කොහොමද? ඒ වගේම මුලින්ම ලියපු පොත මොකක්ද කියලා අපිට විස්තර කරලා දෙන්න. අභිධර්මය ගැන මම ලියලා දෙන්නම් පොත් දෙක තුනක් විතරයි. අනෙක අභිධර්මයම නෙවෙයි. සාමාන්‍ය ලෝකයා විසින් දැනගත යුතු ධර්ම විනය කොයිවත් තමයි. මුලින්ම පොත මුලින්ම මම ලියුවේ නිර්වාණ විනිශ්චය කියලා පොතක්. දැන් නායක හමුදුරුව පොත් කීයක් විතර ලියලා තියෙනවද? ඔය ලොකු කුඩා පොත් ගොඩක් ලියලා දෙනවා 25ක් 30ක් විතර හරියට ගණන් මත ගන්න සමහර පොත් සම්පූර්ණ ඇත්තම අභාවයට ගිහිල්ලා. තවත් ප්‍රශ්නයක් තමයි මේ මේ නායක හමුදුරන්ගේ පොත් මේ තරම්ම ජනප්‍රිය වෙන්න යම් කිසි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ නේද? අලවි හේතුව බෞද්ධයන්ට අවශ්‍යයෙන් ඕනෑ කරන කරුණු පිළිබඳවයි ඔය පොත් ලියලා තියෙන්නේ. වෙන කවුරුහන් ලියලා නැහැ. ඒ නිසා ඒ කරුණු දැනගන්න ඕන කරන අයට ඔය පොත් අර වෙන ගන්න පොතක් ඇත්තේ නැහැ. ඒකෙන් තමයි ඒකුනේ ඒකුනේ තවත් ඉතින් එක කාරණයක් මේ මම ලියලා තියෙන්නේ හැම කාරණයක්ම මේක මොන විදිහකට ලිව්වොත් මොන විදිහේ වචනමාලා වලින් මේ කාරණේ ලිව්වොත් ඒක අන්නේ යන්න තේරුම් අරගන්න පුළුවන් වෙයිද කියන එක කල්පනා කරලා තේරුම් අරගන්න පුළුවන් විදිහට තමයි දැන් මේ බොහෝ දෙනා මේ ධර්මයේ තේරුම් කරනකොට අර පාලි වචන තියෙන හැටියට ඒ පාලි වචන අනුව මේ සිංහලෙන් ඒකට තේරුම කියනවා. එහෙම කිව්වට ඒක සිංහලට හුරු නෑ සිංහලයාට තේරෙන්නේ නෑ. කොහොමද ඔබ වහන්සේ පොත් ලියීමේ කටයුතු ඒ දෛනික කටයුතු කරන්නේ? මේ ඉස්සර මේ සමුහලේ වැඩ හේරම කළේ මමයි මුල් කාලේ. මේ ඉන්න අයට ඉගන්නේ ධනට යාමත් පෙරිතට යාමත් මරණට යාමත් පස්සේ ඔය හැම දෙයක්ම කරන අතර ඔය නිවාඩුවල හැටියට දවල් කාලයේදී සමනයම ලියලා තියෙන්නේ. රාත්‍රී කාලේ නම් කවදාවත් ලියුවේ නැහැ. ඒ දවම් කාලේ මම ලියලා තියෙන්නේ මේ ඔය වෙන අය වාගේ මේ මේ සදක් උදාරහේ සුත්‍රක තියාගෙන මෙන්න මේ දැල්ල උඩ මෙහෙම තියාගෙන එහෙම තමයි ලියලා තියෙන්නේ ඔය ඔක්කොම ටික මේ ලෑල්ල තමයි තේරෙන්නේ ඔව් මේ ඔව් මේක කෞතුක වස්තුවක් ජාතික වස්තුව ඈ ජාතික කෞතුක වස්තුවක් කියලා අපි කියමු ඔව් ඒතර ඕක උඩ තමයි හැම පොතම එතකොට එහෙම ලියලව දැන් ඉතින් හරි වැරදි බලන්න නැවත ලියන්න එහෙම එහෙම දෙයක් කරලා නැද්ද? එහෙම හරි වැරදි බලලා නැවත ලියනවා නම් ඔය පොත් පොයිට වඩා හුඟක් හතර කරන්න ඕනේ. මට ඒ තරම් හිරියක් නෑ මම මුලින්ම ලියලා බලන් ඒ හැටියට මොදේම මුද්‍රණයට. කවදා වෙනස් කරන්නේ? නැහැ. මුල් මුල් අත් පිටපතම ඒ පිටපතම පිටපත දෙකක් කවදාවත් අහන්න ලියන්නේ නැහැ. අපි අහලා තියෙනවා මේ නායක හමුදුරගේ පොතපත කියවලා ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගත්තේ අය. ඒ කියන්නේ නරක මගට යමින් ඉඳලා නොමගට යමින් ඉඳලා හරි මගට යොමු වෙච්චි රාශියක් පුද්ගලයන් මේ රටේ ඉන්නවයි කියලා. ඒ සම්බන්ධයෙන් නිදර්ශන කිහිපයක් දැන් මේ ඔබ වහන්සේට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන මාත්‍රකාවේ හාමුදුරු කෙනෙක්. හාමුදුරුවෝ ඉස්සෙල්ලා ගුරුවරයෙක්. මොනවද ඉගෙනුවේ? මොනවද ඉගෙනුවේ? විද්‍යා විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් තමයි. මට ගමේ නම නම් මතකත් නැහැ ධම්මානන්ද කියලාම. ඒ නම සයිදීලා තියෙන්නේ ඔය අපේ පොත් කියවීමට වෙන කිසිම ගුරුවරයෙක් නැහැ. අපේ පොත් කියවීමෙන්ම ගිහිගේ ගැන කලකිරිලා සයිදීලා තියෙනවා. ඒ කියන්නේ රක්ෂාවක් කරන. අය රක්ෂාවක් කරලා පැවිදිනවා. පැවිදි වුණා. පැවිදිලා කලක් ඔය එහෙ ඉඳලා හිට ඊට පස්සේ මෙහාට ආවා මේ අපට උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා හිත. දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු 5ක් විතර වුණා. ඒ පොත් කියවීම ප්‍රතිඵල. ඔව්. ශාසනාවතරණය කියලා අපේ පොතක් තියෙනවා. ඒ ශාසනාවතරණය කියන පොත තියන්නේ පැවිද්දක විසින් දැනගත යුතු පිළිපැදිය යුතු ධර්ම තමයි. ඒ පොතේ ප්‍රස්තාවනාව <laughs> මම ලියලා තියෙනවා මේ සෛදී වෙනවා කියන එක ශරීරය සෛදී කරනවා කියන එක ඉසකස් දෙක බූගල දාලා සිවුරු ඇඳ පෙරවහම හරියනවා ශරීරය සෛදී කිරීම ලේසි එකක් හිත සෛදී කරගැනීම එහෙම ලේසි එකක් නෙවෙයි දුෂ්කර දෙයක් කරගන්න ඕනෑ කරන දේ හිත සෛදී කිරීම කියන එක පොතේ ප්‍රස්තාවනාවේ විස්තරයක් තියෙනවා ඉතින් මේ මට කොහෙද කියලා මතක නැහැ දැන් සුමාන දෙයකට තුනකට විතර ඉස්සෙල්ලා නමක් ලියමනක් කියලා දුන්නා. ඒ ඒ ලියමනේ කියලා දෙන්නේ මේ පැවිදි ජීවිතය කියන එක බොහොම සනීප සුඛෝපභෝගී ජීවිතයක් කියලා හිතාගෙන ඒ හැටියට හැදෙලා එයා පැවිදි වුණා. පැවිදි වුණා ඊට පස්සේ පැවිදි ජීවිතේ ඒක නැති බව එයාට පෙළිලා කලකිරිලා. ඔහම යන්න හිත හිත ඉන්නකොට දවසක් පොත් පෙට්ටියක් සුද්ධ කරනකොට ඒ හාසනාව තරණය යන පොත එයාට මුණ ගැහිලා මේ අරගෙන ඒක කියවගහම එයින් එයාට හිත පැවිදි කරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් හිත පැවිදි කරගෙන එයා මහානර ගම ආරක්ෂා කරගෙන හොඳින් ඉන්නවා කියලා ඒ ගැන මට ස්තුති කරනවා කියලා. මේ දීර්ඝ පළපුරුද්දක් තිබෙනවා. සතවර්ෂ භාගයකට අධික කාලයක් බුදු සාසනයට සම්බන්ධයෙන් කටයුතු කරපු උතුමෙකු හැටියට මේ බුද්ධ ශාසනයේ දියුණුවට කළ යුතු දේවල් ඒ වගේම අද පවතින අද ශාසනයේ தત્ත්වයේ සම්බන්ධයෙන් යම්කිසි මතයක් යම්කිසි උපදේශයක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් ඇති. කරුණා කරලා ඒ සම්බන්ධ යමක් කියන්න පුළුවන්. බුද්ධ ශාසනයේ පවතින්නේ සගාර අනගාරාද උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිත ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං කියලා බුදුහාමුදුරුවෝ අදාර ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තමයි ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් කියලා කියන්නේ ගිහියා සෛද්දන්ට උපකාර වෙන්නේ නැහැ. සෛද්දා ගිහියාට උපකාර වෙන්න ඕනේ. ඔය ගිහි පැවිදි කොටාසේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකක් මේ බුද්ධ ශාසනයේ. ගිහියාට පමණක් පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. ගිහියාගේ උපකාරය සෛද් නැතුව සෛද්දාට පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේ වර්තමාන කාලේ මේ රටේ වෙලා තියෙන්නේ මොකද්ද කියනනම් ඔය ගිහි පැවිදි සම්බන්ධයේ බොහොම ඈත් වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ ජීවිත කාලය තුළ යම් යම් තනතුරු ලැබෙන්න ඇති යම් යම් සම්මාන ලැබෙන්න ඇති. කොයි විදිය දේවල්ද ඔබ වහන්සේට ලැබිලා තියෙන ජීවිත කාලය තුළ? තනතුරක් අරගෙන ඉතින් නිකායේ මහා ආකාප්ප අපට පිරිනමල තියෙනවා. මොකද්ද නිකාය ඒ නිකාය කියන්නේ? ශ්‍රී ලංකා ශ්‍රේජින් නිකාය. ඒ බුරුම ක්‍රමයට. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය ධුරය දීලා තියෙනවා. තව ඒ විද්‍ය විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති කියන උපාධිය දීලා තියෙනවා. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පඬිත උපාධිය දීලා තියෙනවා. දීලා තියෙනවා. අපි අහලා තියෙනවා ඔබ වහන්සේ අපවත් වෙච්ච